පිට ප්‍රශ්න වර්ගයක් ඉදිරිපත් වෙලා තියෙනවා. අපි ඉල්ලා හිටමු. ලිඛිත ප්‍රශ්න ප්‍රකාශ කරන්නයි කියලා. අවසරයි. පෙරවන් සරණයි අතිපූජනීය ධර්මගිය ස්වාමීන් වහන්සේ ආයනපස්සනාව වඩමි. ඉදිනදා ජීවිතයේදී ගැටලු පැනනගෙන විට සිතුවිලි පැමිණෙන විට ඒ වාදිස් ධර්මානුකූලව බැලීමට උත්සාහ දරමි. බීතිකා බීති ක්‍රම සහ පරිඋත්ථාන කෙලෙස් ගැනද අවබෝධයක් ඇත. මට ඇති ගැටලුව නම් කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව මේවා සියල්ලට සුළු වශයෙන් හෝ මේවා සියල්ලම සුළු වශයෙන් හෝ එකට වැඩිය යුතුද මා කෙරෙහි අනුකම්පාවෙන් යමක් පවසන මෙන් ගෞරවයෙන් নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි මේක ඇත්තට සාමාන්‍ය එකට ගොනු වෙලා තියෙන්නේ. ඒ ගොනුවම අපිට ආවෝද කරන්න බැරි නිසා නූල් බෝලයක් වගේ එළියට එළියට පොටක් කරගෙන තමයි අපි භාවනා පටන් අරගන්නේ. පොට අනිවාර්යයෙන්ම අපි ගුලාවට එළියට යොමු කරනවා. ඒක අපි කරන්න ඕන දෙයක් නෙවෙයි. ඒ නිසා තමයි අර පාදගත්ත පොට ප්‍රසිද්ධ වෙච්ච පොට ප්‍රකට පොට එක දිගේ යන තාක්කල් සියලු ධර්මස්කන්ධ වෙන බව මතක තියාගන්න. ඒක සඳහා විශේෂයෙන් කළ යුත්තක් යෝගාචරයට නෑ. යෝගාචරය නිතරම මතක තියාගන්න ඕනේ තමන්ගේ කායන පස්සනාවට තියෙන සුහදකම, කායන පස්සනාවෙන් පටන් ගන්න ගතිය, කායන පස්සනාවට යෑම නිසා ඇති වෙන ආධුනික ගතිය පාවා දෙන්න එපා. මේක තියෙද්දි මම චිත්තාන වසනට යනකොට වේදනාව කරන යන්න හදන හැම වෙලාවකම ඇහෙන්න හදනවා කියලා කියනවා. මොකද මේ ධර්ම දේශනාව හැට මේ දානවා තියෙන එකට එකට යොමු වෙන කාට ඒකට කවුරුත් කරන්න ඕන හැමදාම ආධුනික මනස තියාගන්න පටන් ගන්න හැම වෙලාවෙම කායන ප්‍රශ්නාවේ භූමිය තහවුරු කරන්න ඊට පස්සේ ඒක අරගෙන යනවනේ ඒක ජල කවාගෙන ගේව කවන්නේ අන්නේ වෙලාව තමයි තේරුම් ගන්න ඕනේ ඒක එක වෙලාවට එක එක ජවනිකා පෙන්න මේ යනවා ඒ පෙන්නන එක ධර්මයේ කොටසක් ස්වභාවයේ කොටසක් යෝගාවචරයට අවශ්‍ය දෙයක් නෙමෙයි යෝගාවචරය තියෙන තමන් පටන් ගත්ත ගුණ ආරම්භක ස්ථානය පිළිබඳ ප්‍රත්‍යක්ෂය තියාගන්න නැත්නම් සැකෙන්න ඒ නිසා හැමදාම ආධුනික මනසක් ඇති කර ගන්න මිසක් ඉදිරියට යම් පිළිබඳ බව කියන ධර්මයට දෙන්නේ කියලා පැහැදිලිව කියනවා ගරු ස්වාමීන් වහන්සේ සාමාන්‍ය සත්වයා මේ කෙලෙස් වලට යට වෙලා සංසති ලෝකයේ ඉන්නා විට පිළිගොඩක් ඇතුලේ පිටිනා නිසා නොපෙච්චී ඉන්න උත්සාහ කළත් නැතත් ගිනිගොඩේ ඇතුලේ නිසා පිච්චෙනවා නේද? ගැලවෙන හැටි පහදා දෙන මෙන් වැදගත් ඉල්ලා සිටිමි. අවෙන් ප්‍රශ්නේ එක ප්‍රශ්නයක්. ඇත්තටම තාම මේ පිච්චුනාට ගාව අතපය ගැලලා නැහනේ. ඉන්නේ පිච්චෙන බව දන්නවනම් ඒක තමයි දැනුන්නේ. ඒ පිච්චි පිච්චින් ගැටි අනුන්ට ඇඟිලි දෙකලා තෝ යව පිච්චෙනවා තොර තේරෙන්නේ නැද්ද කියලා කියන්නේ කිව්වොත් තමයි. ඒ තමනුත් වෙන්නේ ඒකෙමනේ. එයාත් ඉන්නේ පිච්ච පිච්ච මාත් ඉන්නේ පිච්ච පිච්ච එයා සමාජයට මට බලින්න ගහන්න ඉඩ දෙනයි පිච්චන ගැතිර වෙන මොනව කරන්නේ හැබැයි මට අයිතියක් නෑ යාට ගහන්න මමත් ඉන්නේ පිච්ච පිච්ච ඒ නිසා මේකෙන් ගැලවෙන්න බෑ ඉන්නේ කක්කවල කියලා දන්නවනම් සල්ලා ඉන්න ලක්ෂ්‍ය කියලා අහන්නක් නෑ ඔයie ගාවත් ඉන්නේ කක්කවල තව කෙනෙකුට ඇඟිලි දික්කදෙකුත් නෑ සුද්ධවන්තයෙක් කියලා ආඩ ඒ බේසික් නෑ නිසා අපි ඉන්නේ නරාවලක බව ඉන්නේ සංසාර බව දැනගෙන මාන්නේ ඇති නොකරගෙන ඒකට කන්නා ඇති නොකරගෙන මේක මට පාන්නේ කරගන්න බැරි බව තේරුම් ගත්තොත් ලොකු නිහතමානීකමක් වෙනවා. ඒ වගේම ලොකු යටහත් පහත් තත්යක් වෙනවා. අපි යටහත් පහත් තත්ත්වයට යන්නේ බුදුන්ට සාපේක්ෂව. බුදුහාමුදුරුවන්ට එක බණකට අපි නරසත් ධර්මයකට සාපේක්ෂව අවබෝධ කරගන්න සංඝයාට සාපේක්ෂව නිසා යටහත් පහත්කම කියලා කියන්නේ ශ්‍රද්ධාවේ වැඩි වෙනවා. නිසා මේක දැනගත්තා නම් ඒක හරියට කියත හැකි අයින්ස්ටයින්ගේ වචනයක් කරනවා කියනවනම් බරපතල ගාණක් විභාගයකට ඇවිල්ලා තියෙනවොත් ගාණ තේරිලා දැයි. ඊට පස්සේ කිසුරු කරන එක ලේසි. ගාණ අමාරුයි. හැබැයි ගාණ තේරිලා. එච්චරයි. ඊමණස කොහොමද පාස්? බලන මොහොත වැඩ දෙරුන්නේ නැත්නම් පෙන්නේ සයෝසය පාදානෝ ලියලා ලස්සනට කීවරෙන් පිරෙනවා මට ගාණක් තේරෙනවා ප්‍රමේයක් තේරෙනවා විශ්දුරක් තියෙනවා මෙන්න උත්තරේ කියලා ඉරිදෙක් ගහුවට පස්සේ ධනපත්‍රයේ ලකුණු දාන මනුස්සයාට වෙනස් කරන්න බෑ. නිසා ඒක පළවෙනිම දේ තමයි ගන්න තේරුම් ගන්න. ඒ නිසා අපි ඉන්නේ කක්කවලක. අපි ඉන්නේ නරාවලක ඒ තියෙද්දි අඟ උස්සන්න හදනවා නම් ආනිදකම් කියන්න හදනවා නම් අඳුර පාන්න හදනවා නම් ඒකෙන් වෙන්නේ මොකද්ද අවබෝධ කරගන්න බැරිම මේ මනුස්සයා ඉන්නේ නිර්වස්ත්‍රව කියලා. මේකේ ඉන්න අවබෝධ කරගන්න මිනිස්සු ඉන්නවා. ඒ නිසා හොඳට මතක තියාගන්න කංගාලියක් ඉස්සරහ ඉන්නේ කියන්නේ. ඒකයි බුදුහාමුදුර ඉස්සරහට ගියාට පස්සේ චින්තපාණිකාවේ රිදිගරේලා වැටුනේ. ඒ මොනම ට්‍රික් එකක්වත් වැඩ කරන්නේ බුදුහාමුදුර ඉස්සරහ. ඒ නිසා කාටවත් ගිහිල්ලා බුදුහාමුදුර ඉස්සරහ නකන්නත් බෑ. ඒ වගේ තමයි යම හිතුරු ඉස්සරහට නත්තෑ. මින්නටත් ඒ කන්නාඩි දෙක තියෙනවා. අපි දැන් ගිහිල්ලා කිව්වොත් අපි සුද්ධවන්ත සාන්ත දාන්ත ජීවිතයක් ගත කරගෙන මොකද ඉතින් මේ ආවේ කියලා. දැන් එහෙම නම් ඔබ වෙන දරකට යන්න තිබුණේ මෙහි ඇවිල්ලා ඔබ එනවාද චරිත සාහිතික දෙන්නේ. යමයා කියන්නේ දෙකට ආයකයක්. ඌ මනුස්ස ලෝකෙලත් නැහැ පල්ලෙහාට නැහැ. ඉතින් මතක තියාගන්න මේ නටන නාටකම් තීරම් මරණකම් පමණයි. ඒ නිසා මේ කල්යාණ මිත්‍රය වශයෙන් වහවනා කරන පිරිස වශයෙන් අවංකව කතා කරනවා. පුළුවන් තරම් ධර්ම ඉදිරිපිට ශ්‍රද්ධාවන්ත වෙන්න. තව කිසි කෙනෙක් මනින්ද තීන්දුව කරන්න වෙනස් කරන්න අපට අවස්ථාවක් නැහැ. මොකද මම ඉන්නේ ඒ තරම්ම දුක්ඛිත තත්වයක මේක කෙනෙක් අවතක්සේරු කරන වැඩක් නෙවෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ. උදාහරණ කළා තියෙන්නේ අධිතක්ෂේරෝ කියලා පවු කරගන්න තියෙන අවස්ථාවෙත් කරගන්න කිව්වා. ඒ නිසායි බුදුරජාණන්සේ රජමාලිගාවෙන් එළියට බැල හිඟන්නේත් වෙලා අවබෝධ කළ දේශනා කරේ නැත්නම් මාලිගාව විතර කියන්න තිබ්බනේ. චතුරාර්ය සත්‍ය කියනවා අවබෝධ කරේ නැත්නම් මරණය කියලා කියන්න තිබුණා. රාජාන මෙහෙම බැහැලා මුදිටම හිඟාගෙන කාලා තමයි කියේ දුක්ඛ සත්‍ය තියෙනවා. ඒ නිසා මේ බව දන්නවනම් මේ ප්‍රශ්න කරුට මේ බව දැන ගැනීම ප්‍රශ්නයක් වෙලා තියෙනවා මම කියනවා මිත්‍යා දිට්ඨිය කියන්නේ. මේ ලියන කෙනාට මේ දැන ගැනීම බරක් වෙලා තියෙනවා මිත්‍යා දිට්ඨිය මේ දැන ගැනීම සාන්තියක් වෙලා තියෙනවා සහැල්ලුවක් වෙලා තියෙනවා පහසුවක් වෙලා තියෙනවා සම්මා දිට්ඨිය. ඒකේම ඊළඟ කියන ආයතන ඇති බවට අපේ මනසේ කියන සංඥාව නිසා ඉදීම නාම රූප පහළ වීම සිදුවන හේයි විශේෂයෙන් සංසති ලෝකේ ජීවත් වන විට මේ සංඥාවෙන් බේරෙන හැටි අනුකම්පාවෙන් තේරුම් කරගෙන මේ නිදා සිටින්න. ලෝකයෙන් එතර වීම සඳහා මේ ආයතන සංඥාව නැති කරගෙන නැති කරගත හැකි මඟක් පහදා දෙනමින් ඉතා යථාර්ථ ඉල්ලා සිටිනවා. මේක මේ සංසති ලෝකේ කියන වචන දෙපාරක් පාවිච්චි කරලා තියෙනවා. මේක වැරදි කියන මම කියන්නේ සම්මුති ලෝකෙ විඳෝනේ. දෙක මේක තියෙන්නේ විදුකිත තත්වයක්. ඒකෙන් ආයතන තියෙන්නේ අපි ලව්ව જાතිය බෝ කරන්න මිසක්කා එකම ආයතනයක්වත් නැහැ මේ අහකන දිවනාසය කියලා නිවන් දකින්න. ඒ නිසා ඒවත් එක්ක ඉන්න තාක්කල් අපි જાතිය බෝ කිරීම විතරයි කරන්නේ. සංසාර බෝ කරන එක විතරයි කරන්නේ. ඊට අමතරව ආර්ශව ගැනීම. මේ අවබෝධය මේ ලියලා තියෙන කාරණා දෙක දැන ගැනීම තමයි වෙහෙසක්ද එහෙම නැත්නම් මේක දැන ගැනීම පහසුවක්ද කියන එක සබඳත කරන්න කැමති නම් ලොකු ධර්මයක් කියලා කරගන්න. ඒ නිසා මේ ලියන වෙලාවේදී තමන්න තිබුණ මේක දැන ගැනීම මේක පිළිබඳ අවබෝධයේ බර දුක සැකයක් වෙලාද නැත්නම් යන්තම් මෙතුවක්කල් ගන්න නැති අමිහිරි සත්‍යක් දැනගත්තාද කියන එක ලබාගත කරන කිවිදෙර මම බඩයටක් වෙනවා ඉල්ලේ හිටිනවා ඉතින් කිල්දන් කන්ට කියන කමති නැත්නම් ඒකේතර වැඩගත් කර හරකක් නැත්නම් අපි යන්නේ ඊගාට ප්‍රශ්නයට දැන් දැනට මේ දැනීම තියෙනවා නම් ගැලවිලයි කියලා හිතාගන්න. ඒක ඉදිකට යයි. දැනටමත් මේ දැන ගැනීමම බරක් කරලා තියෙනවා නම් ඒ කියන්නේ කටුසය කරේ වත්තරම් බඳා වගේ වෙනවා. ධර්මේ කාදාක බරක් දෙන්න නෙමෙයි කියන්නේ. දැනෙන්න දැනෙන්න පහසුවක් තියෙනවා. අන්තික ඇතුලේ අපි ළඟ සියලු ක්‍රම සාවිදි තියෙනවා. අපි මේ වැඩිට යොදාගත්ත දේ දිවසේකට දාපු ගියර් එක ෆෝඩ් එකට දාන එකයි තියෙන්නේ. ඒ නිසා මේ දැනෙන්න දැනෙන්න සතුටක් වෙනවා නම් ප්‍රීතියක් වෙනවා නම් ප්‍රමෝදයක් වෙනවා නම් සම්පජඤ්ඤයක් වෙනවා නම් සුඛයක් වෙනවා නම් අන්න සම්මාදිට්ඨිය. මේ බණ ඉගෙන ගන්න ඉගෙනනකොට බය හිතෙනවනම් බරක් වෙනවනම් අමු මිත්‍යා දෘෂ්ටිය. අමු මේ ඊළඟට පරාමාසය. අමු අයෝනිසෝ මනසිකාරය. මුදේනාද ධර්ම දේශනා කරේම කාටවත් බරක් වෙන්නේ නෙවෙයි ඇහෙන කොට සපක් වෙනවා. ඒ අනු ඉදිරියට යනවා කියන විශ්වාසය තමයි ශ්‍රද්ධාව කියන්නේ. අර්ථ ස්වාමීන් වහන්සේ ස්පර්ශ ආයතන අයට ආරම්මණ ලැබෙන විට මනෝවිඥානයේ පහළවීම ස්වභාවයක් නේද? රූප ආරම්මන අරබයා මොන විදියට හිතුවත් හිතුවේ නැතත් කෙසේ නමුත් අනිත්‍ය වශයෙන් හෝ විඥානය පීඩියා වෙනවායයි අසා ඇත්තෙමි. ප්‍රතිකාර දැක්වත් නොදැක්වත් උපේක්ෂාවෙන් සිටියත් ආනන්දේ පවතිනවා නම් ඒත්තේ අරමුණේ විඥානය පීඩනවා නම් මිස ගැලවෙන්නේ කෙසේද? එසේම මෙලෙස විඥානයේ පිහිටියොත් නාම රූපයට දැස ගන්නවා ආයතන පහළ වෙනවා එම නිසා ජාති ජරා මරණ ඇති වෙනවා නේද මේ අනුසයට වැට ලෝකෝත්තර සම්මාදිට්ඨිය නම් එහි ඵල ලබාගන්නේ කෙසේදයි අනුකම්පාවෙන් පහදා දෙන මේ නිසා යථාර්ථ ඉල්ලා සිටිමි ඔබ වහන්සේ තෙරුවන් සරණයි එසේම අනුසය නැති කරන්න පුළුවන්ද තණ්හාව නැති කරන්න පුළුවන්ද? ඒවා පහළවන්නේ අපට නොතේරීම නේද? ගැලවෙන හැටි අනුකම්පාවෙන් පහදා දෙන්න. අරමුණ අරමුණේ විඥාණය පිටිටු බව අපි කොහොමද දැනගන්නේ? එතකොට මේ දීලා තියෙන ප්‍රශ්නේ අහලා තියෙන විඥාණය නම් ප්‍රශ්නේ සත්‍යයි කියලා බාර ගන්න. මේ ප්‍රශ්න නගන්නේ විඥාණය. දැන් මේ විඤ්ඤාණයට ඇත්තටම ගැළවෙන්න ඕන අද ප්‍රශ්න නගලා තියෙන්නේ හරි වෙන්න ඕන වෙනවා. මායාකාරී විඤ්ඤාණය නම් මේ ප්‍රශ්න නගන්නේ මායාකාරී විඤ්ඤාණය නම් මායා නගන්නේ. හොරගෙන් මම පේනකොම හරියටම අම්මා කියයිද මගේ පුතා තමයි හොරගම් කිව්වේ කියලා. දැන් මේ ප්‍රශ්නේ තියෙන මුලාව තේරෙන්නේ නැත්නම් මේ විඤ්ඤාණය විසින් මේ මොකද්ද කරන්නේ විඤ්ඤාණය විසින් තුරල් දානවා. තුරල් දාලා ගහන්න හදන්නේ නිකන් සාමාන්‍ය ගැහිල්ලක් නෙවෙයි. ඒ නිසා කරුණාකර බලද්දී මේ ප්‍රශ්නේ එන්නේ මෝඩ විඥානය ආවා. දෙක මුල් කොටස අරගත්තොත් අපි මේ නිවස විදුලීකරණය කරලා තියෙනවා. එක ස්විච් එකක් දාපුවම ෆ්‍රිජ් එක වැඩ කරනවා. තව ස්විච් එකක් දාපුවම හීටර් එක වැඩ කරනවා. තව ස්විච් එකක් දාපුවම ඉලෙක්ට්‍රිසිටි ලයිට් එක වැඩ කරනවා. තව ස්විච් එකක් දාපුවම මෝටරයක් කරකවනවා. මේ වගේ මේ විදුලියෙන් ගන්න ගොඩ වැඩ පහක් තියෙනවා. ඒ අන්තර වැඩ ගත්තත් නැතත් විදුලිය කවලනේ තියෙන ගෙදෙට්ට. ඒ වගේ තමයි පණ තියෙන එකේ කොයි වෙලාවෙත් විදුලිය වගේ. අඩු ගන්න මේ විදුලිය විදුලිය මයින් යන්ත්‍රේ වැඩ කරන්න කියලා ගෙවන්න එපා ඒකට. මොන උපකරණයක් වැඩ කරේ නැද්ද? වොට්ටව මීටර එක වැඩ කරන කරන්ට් එකක් ගන්නවනේ. ඒකට හරි ගෙවන්න. ඒ නිසා මේ සංකාරේ ඉන්න තාක්කල් මේක පිළිබඳව දැනගත්තේ නැත්නම් හැම වෙලාවෙම ඉදිරි භවයන් සකස් වෙන්න ඕනේ කෙලෙස් ඇති වෙනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ දැන් ඉන්නේ මම ඒ කෙලෙස් වල කොයි එකද කියලා දන්නවනේ මුදිනේ. දන්නේ නැත්නම් අවිද්‍යාව. දන්නේ නැත්නම් එයා හිතන්න පුළුවන් මයි ළඟ නම් කෙලෙස් නැහැ. එනිකන් කොහේ හරි වෙන මොනවා හරි හීනයක් දැක දැක නැත්නම් බීට ඩෝක් වෙලා නැත්නම් කුඩු ගහලා මොකක් හරි එකට මත් වෙලා ඉන්න තාක්කල් එයාට හිතෙන්නේ කෙලෙස් හසනවා දන්නේ නැහැ. එතකොට අවිද්‍යාව ඩබල් වෙනවා. රස වෙනවා රස බව දන්නේ නැහැ. යෝගාවචර කරලා දෙන එයා ඇඟිල්ල තියෙන තියෙන තැන දන්නවා මෙන්න මේතන මේ කෙලෙස් රස වෙනවා. මේක රස වෙනවායි කියලා ඒ අවබෝධ වෙන වෙලාව හරි වෙහෙසයි. ඒක මවක් දැක්කට පස්සේ දොළ දුක ඇති වෙච්ච අවස්ථාවක්. ඒකද මවගේ දේවලටත් මවගේ පරිවෘත්ති ක්‍රියා නිසා අපතරවිය ඇතුල් වෙනවා. ඇතුලේ වැඩෙන භ්‍රූණේ නිසා ගැබ නිසා අපතරවිය ඇතුල් වෙනකොට මවගේ දේ විස වෙලා වමන යනවා කැම රුචි පහළ වෙනවා. ඒ නිසා Taman ළඟ තියෙන අඩුපාඩුකම් ටික දකින වෙලාවේදී වෙහෙසක් ඇති වෙන නිසා සර්වඥාන්සේ දුක්න කිරියම්ම කෙනෙක් ළඟ තියෙනවා. කිරියම්ම තමයි බාහමන්තස්තන්නේ කියන්නේ. ඒකට එයා දන්නවා මේ මේ වෙලාවට බඩදරු අම්මලාට හම් කරන්න ඕනේ හැටි. හැබැයි වෛශ්‍යාවකට ඒ වාක්‍ය නැහැ. වෛශ්‍යාව දරුවකට සලකන්නේ වැඩක් විදියට. මහේශිකාවක් දරුවකට සලකන්නේ ලොකු ආසනාවක් විදියට. ඒ නිසා දරුවක් ගැනීම ලෝකෙ මාත් වෙනස්. මේ භාවනා හැදෙනකොටත් ඉස්සෙල්ලාම වෙන්නේ මම බලනකොට මේකෙදස් පානවා අහනකොට මේකෙදස් පානවා රස බලනකොට ගඳ බලනකොට පහක තමන හැම වෙලාවෙම කෙලෙසක් පාන වෙනවා දැන් බුක් කීපින් කියනවා ඔත්තදීමක් තියෙනවා හැන්දාට ගණන් කරලා බලන්න පුළුවන් අද දවසේ බිස්නස් එකේ මෙච්චර ලාභයි මෙච්චර පාඩුයි කියලා අසතිය කියන්නේ පොත්ත බීමක් නෑ ඔහේ තොගේට යන පෙට්ටිකඩේ ලාභය දන්නෙත් නෑ පාඩුව දන්නෙත් නෑ පෙට්ටිකඩේ පොත් තබා ගත්තට පස්සේ පෙන්සල් විකිණින්නේ තමයි වැඩි ලාභ ලැබෙන්නේ. මේ දුම් අදන කබල් දුමක් කියන්නේ විකිණින්නේ ලාභ නැහැ කියලා යදාන. ඒ නිසා ආර්ථික විශ්ලේෂණවලදී පෙන්සල් වැඩිපුර නම් බිස්නස් එක කරපන්. මේ දුක බගින් කියන්නේ බයික වැඩක් නැහැ කියලා කීයේ. ඉතින් මේ දේ දෙක අතර වෙනස වැරද්ද වෙනවා අකුසල එක දැන ගැනීම සහ නොදැන ගැනීමත් දැනගත්ත වැරදි පිළිබඳ ඉවසීමෙන් ඉන්න එකක්. කලබල වෙලා ඉක්මනට ඕන නැති කරන්න හදනවා කියලා කියන්නේ මේ කෙලෙස් වල තියෙන භයානකම දන්නේ නැහැ. බැලෑරුම්කම දන්නේ නැහැ. first time පඩවිනීම බලවෙන් දේ first thing first මෙච්චරක් වැරදි කියනවා කියලා දැනගෙන කරවගෙන ඉන්න බෑ. මෙතෙක් කල නොදැනුත් කියලා හිතුවා. මොකද්ද මේ දින කුලප්පු? අපිට වෙලා තියෙන්නේ උච්චර කලුත් මොළේ පිළිකාවක් තිබ්බා. දොස්තර කියපු දවස් තමයි කලන්තය. ගෙදර ඉන්න මිනිස්සුන්ට කලන්තය. දොස්තරටත් බයි. ඇයි වෙන ගහන්නකො මට ගමන් ගෑ මම මේක මේ පිළිකාවම ඉතර දන් දෙනවා මම ඉතර හිල්ලා කියලා ඔය දොස්තරට එන ගහන්න ඕනේ මේ මට විතර පිළිකාව කුසල් කියන පිළිකාව Taman ගුරුවේ තිබ්බේ ඩයග්නොස් කරපේක කලවලයක් කරගන්න. එයන් බුදුහමරවත් බයි. අපි ගත කරන හැම චිත්තක්ෂණයම කෙලෙස් එකතු කරනයි කියලා බුදුහමරෝ කියනකොට කියනවා නිකන් බුදුහමරෝ අපි හරියට නිකන් මේ ඉලෙක්ට්‍රික් චෙයාර් එක උඩ තිබ්බා. කොයිලා බොත්තම තද කරක් දැන තද කරුණා යන්න. අපි හරි කැමති එක නොදැන ඔය සූස්තියක් දාගෙන බීලා පිච්චරයක් බලවල කකුල් දෙක හොල්වල දාම් පාරක් ඇදගෙන ඉන්න කියනවා හරියටම. මේක ඉස්සෙල්ලාම කන්නඩියක් ඉස්සරලා කියලා වගේ මහය හොටු කැලලක් තියෙනවා. පස්සේ තමයි අයින් කරන්න පුළුවන්. මේක දකින්න තු විදියට කියන්නේ කොහොමද? දුරට මේකප් එකක් දාලා කන්නඩියක් කරනකොට යන්නේ නැතුව එළියට යනවා. ඉතින් ලස්සන අම්මන්ඩිගේ මහය හොටු කැලලක් තියෙනවා. දකින්න මිනිහට මොකද හිතෙන්නේ? ඉවරයිනේ ඔක්කොම ඉවරයි ඊට වැඩි ඔච්චර හොඳද ඉස්සරහා කියලා නහයෝට ගැලක් මේ ඔක්කොම මේකප් එකක් අත්හැරින නහයෝට ගැලක් කියලා දැක්කම බුදුහාමුදුර කියන්නේ කන්නාඩියේ විතරයි ඕගොල්ලන් ගැන ආයෙ ඔබ තියෙන්නේ ඔය කොච්චර මේකක් දැම්මත් නහයෝට ගැල හරි අජුවා ඒ නිසා හැම කරන වැඩේකින්ම කෙලෙස් වෙනවා අපේ කෙලෙස් දන්න එක පොත්ත බීමක් කරන එක බුක්කීපින් කරන එක Taman ගැන විවිධ පුදුමාකාර රැඩිකල් අදහසක් තියෙනවා තමා ගැන වික්ලවීය වශයෙන් කල්පනා කරන්න පුළුවන් වෙනවා. මට විතරයි මේක අහිංසක අවංක නිහතමානී මට විතරයි මේක දකින්න පුළුවන් වෙන්නේ කිව්වොත් මට මෙයාගෙන් තිල්ලීමක් කරත හැකි. ඒ මගේ යාළුකම මොකද? ඔයාලට තේරෙනවා නම් මම කරන වැඩෙන් තණ්හාවක් මයි ළඟ තියෙනවායි කියලා. මාන්නේ ඔය යටපත් කරන්න ඕක උඹන්ඩ හදනවායි කියලා. නැත්නම් මම ලොක්ක කරන්න හදනවා කර්මාකල මට කියලා දෙන්න. හැබැයි මම මේ සල්ලි දීවට යා දුන්නට යා කරන්නේ නැහැ. මොහොතික කාලයක් උත්සාහ කරලා කල්යාණ මිත්‍යාට පවරන්න ඕනේ. කන්නාඩින් නැතුව මගේ මූණ මට පේන්නේ ඔබ කරුණා කළා දැක්කොත් මට කියපන් ඒ නිසා මේ තොරතුරු දැන ගැනීම ප්‍රශ්නයක් වෙනවා නික අවිද්‍යාව කියලා මම කියනවා ඒ කියන්නේ වඩුවට ආයුධේ බරක් වෙනවා උපකරණ ටික හම් වෙන්න බරක් වෙනවා මේක තමයි මේ දැනුම නිසා ඇති වෙන මේ මොකද මූල ධර්ම නිසා ඇති කර ගන්න බරක් අද බුද්ධ ධර්ම තන්නිකර බරක් වෙනවා. මොකද කටපාඩම් කරනවා PhD ගහනවා අර වගේ වල ඉස්තු කටපාඩම් කරගෙන ඉන්නවා. එකක් ක්‍රියාත්මක කරන්නේ. ඉතින් අර මනුස්සයාට බඩපපුව දනවා කොයි වෙලාවෙත් ඉතින් ප්‍රතිපදාවක් නැහැ, සීලයක් නැහැ, සමාධියක් නැහැ, ප්‍රඥාවක් නැහැ. දැනෙන දැන දෙන්න තියෙනවා. අඩේ බැලින්නම් පිටි කඩේ සෑහෙන පාඩුවකට දුවලා තියෙනවා. accounts නැහැ. book keeping නැහැ. කල්‍යාණ මිත්‍රාශ්‍රයට යන්න කල්‍යාණ මිත්‍රා ඔයා වෙනුවෙන් බුක් කීප එකක් කරලා දෙනවා. බුදුහාමුදුර ළඟට යන්න ඒක ආසියානුසයෙන් බලලා කියනවා උඹට මේ මේ මෙතනයි මේ ප්‍රශ්න තියෙන්නේ මෙතෙන් තැනයක් ගන්න. ඉතින් අපි හරි බයයි අපේ ප්‍රകൃති බුදුන් දකිනවා. ඒ නිසා අපි දෙයයන් ආශ්‍රයට කැමති. ඒ නිසා බීලා ඉන්වෙෂන් කැමති. මත්තරා ඉන්වෙෂන් කැමති. ඒක හරියන්නේ මේ දැනුම බරක් වෙලා කියනවා. දැනෙන්න දැනෙන්න තමයි බඩ දනවනම් මතක තියාගන්න අබකාව කාගේ මොලේ වගේ. පිටේ වනේ කියන මේ මගේ තමයි පඳුරට බය. ධර්මයේ තියෙන්නේ එහෙම බයක් ඇති කරන්න නෙවෙයි මේක දකින්න පුළුවන් නම් හදන එකට වැඩිය ලේසි. ඉතින්සේ දේශනා කළ තියෙනවා ද්වේ මේ භික්කවේ නැහැ තථාගතප්ප වේ සම්මා සම්බුද්දස්ස භික්කවේ ධම්ම විනයෝ මේ ද්වේ පරියායන භවං පඨමං අච්ඡං අච්ඡේතෝ පස්සතය පඨමලම්ම දේශනා අච්ඡං අච්ඡේතෝ දිස්වා තත් නිබ්බිත්ත විරජ්‍යත විමුච්ඡත අයං දුතිය දේශනා මහණි බුදුහාමුදුරගේ ධර්මයේ දෙතවරයි එක තමයි වැරද්ද වැරද්ද වශයෙන් දක්වුව ඒක නතු මොනක්වත් කරන්න වැරද්ද වැරද්ද වශයෙන් දැක්කට පස්සේ ඉන් ගෙන්වීම ගැලවීම නිරුද්ධ වීම දෙක දැන් අපි දෙක ඉස්සරහට දාන එක පස්සට දාන තුන ඉස්සරහට ගියාට නිසා කරත් ඉස්සරහට ගියොත් යනවා දැන් පළවෙනි දේ තමයි මම මේක කල් පඬිතුෙක් වශයෙන් පෙනී හිටියට, සුද්ධවන්තෙක් වශයෙන් පෙනී හිටියට, දානපතියෙක් වශයෙන් පෙනී හිටියට, සීලවන්තෙක් වශයෙන් පෙනී හිටියට ඔය කොච්චර ගෙවපත් මෙන්න මෙච්චරක් පව් ගෙවන් පව් යටපත් කරලා කියනවා. අඩු ගන්න දැන් අඩු ගන්න ඉස්සරහට මේ වෙන අතපසු වීම, පාප යටපත් වීම, තම අසතිය මොකද්ද කියලා දන්නවනම් එයා ඊට වැඩිය තමයි කියලා අනුකම්පාවක් නැහැ. අපි බලන්නේ ඒක බලන්නේ නැතුව පිච්චෙක් බලනවා. එහෙම නැත්නම් নানা ආකාර මත්වීම් වල කියනවා සාහිත්‍ය කියනවා సౌందර්යය කියනවා ಜಾති ආවේ කියලා කියනවා নানা ප්‍රදේවලින් මත් වෙලා තමන් ගැන බලන්න තියෙන එක ඒ නිසා මේ දැනීමෙන් වෙන්නේ දැන් පියවරක් කියලා. මට සැකයි මේ ප්‍රශ්නේ ලියනකොට මේ අද්දකලා කියන එකද පොත්බල්ලා කියන එකද? පොත්බල්ලා කියනොන මිත්‍යා දිට්ඨිය හේතුව. හැබැයි අත්දැකලා බලන්නේ මේක හොඳ ආධාරයක් කරගන්න සම්මාදිට්ඨිය හේතුයි. එතකොට තේරෙයි කිසිම විදිහකට තව කෙනෙකුට තව කෙනෙක් කෙලස් දෙන්න බෑ. තියෙනවා නම් කෙලස් ඉල්ලගෙන අරගෙන තියෙනවා. කිසිම කෙනෙකුට කිසිම කෙලෙසයක් දෙන්න බෑ. ඒ නිසා ඉස්සරහටවත් වෙච්ච වැරද්දට අච්චු ලැබේවා කියලා ඉස්සරහටවත් වෙන වැරදි ප්‍රමාණය ප්‍රමාණ කරන දන්නවනම් විශාල යාගයක්. බුදුහාමගේ ධර්මයේ භාගයක් තේරුම් ගන්න තියෙනවා. වැරද්ද වැරද්ද වශයෙන් අකිනවා. නිකම්ම දෙවෙනි ප්‍රශ්න කරුණාවත් මට පේන දෙන්නම එකයි ලියලා තියෙන්නේ. එකම වගේ ලියලා තියෙන්නේ තේස තියෙන්නේ. ප්‍රශ්න ස්වරූපේ නිසා මේ දැනුම හැම ආයතනයකම හැම වෙලාවෙම කෙලෙස් ඇති වෙනවා කියන එක බඩදඬ හේතු වෙලා තියෙනවද නැත්නම් අවබෝධය පිණිස පහසු උපකරණයක් බවට පත් වෙලා තියෙනවද කියලා සභාවට විදිහට කරනවා ධර්ම සාකච්ඡාවට හොඳ අවංක පොහොරක් ලැබෙයි කියලා මම හිතනවා. දල් ස්වාමීන් වහන්සේ රූපාරම්මන, ශබ්දාරම්මන ආදී සියලු ආරම්මන අරබයා කොහොම සිත තිබ්බොත්ද කොහොම දැනුමක් ඇතොත්ද අපිට අනුත්ය ධර්මයන් ධර්මයේ අනුත්ය නොවන්නේ නොවන්නේ විඥානයේ අරමුණේ නොපීඩන්නේ නාම රූපයට දැස ගැනීම නැතිවන්නේ කියන කාරණාව දැන ගැනීම ඉතා වැදගත් වෙන නිසාද ගරු ස්වාමීන් වහන්සේ. ප්‍රශ්න තුන මේකයි එක විදිහට යන්නේ අපිට අනුශය කෙලස් නැති කරන්න ඉස්සර වෙලා අපි දැනගන්න පරිත්‍යාග කෙලස් නැති කරන්න. ඊට ඉස්සර දැනගන්න ඕනේ වීතිකම කෙලස් නැති කරන්නේ කොහොමද කියලා. ඉතල අපිට බුදුදහම අංශය දීලා තියෙනවා සීල ශික්ෂාව සතුන් මරන්න එපා හොරන් කරන්න එපා ඒක තමයි තේරෙනවා සතුන් මරමින් හොරකම් කරමින් ගණන් නොකර ගත කර ජීවිතය සතුන් මරන්න නැති වෙන අදිස්ථාන කරපු ජීවිතයත් අතර කොච්චර නිබය ගතියක් අභය ගතියක් විවේකයක් ලැබෙනවා කියන්නේ. ඒ ටික තේරුම් ගන්න බැරි නම් ඒ කියන්නේ ඉතර ගොරෝසු දෙය තේරුම් ගන්න බැන්න මෙයාට සමාධියකට හිත යන්නේ නැහැ. සීලයක් සීලබ්බත පරාමාශයක් කරන ඒකත් නම්බුවක් කරන ජීවත් වෙනවා. ඒක තාක්තික තේරුම් ගන්න එයාට හිතෙනවා මේ සීලෙ මෙච්චර අනිසංස තේරුම් ගන්න සමාධියට ගියොත් ඒකට මේ ධර්ම දේශනාදි කළා වගේ තමයි නිරාමිෂ සුඛයක් එන්න පටන් ගන්නවා මේ කෙස් ගහක් දිහා බල නීවරණ යටපත් කරගෙන විතක්ක ਵਿਚාර පීතිලුක පහල කරගන්න වුණා. ඒක අම්මගේ බිබු කිරි වලටත් වැඩිය වටිනවා. ඒක අම්මා තාත්තා දන්නේ නැහැ අපේ. අපේ ගුරුවරු දන්නේ නැහැ. මොකද මඩ පුළුවන්. එතින් ගියාට පස්සේ තේරෙනවා මගේ ජීවිතේ මේත් ඇති. පීතිකම කෙලස් පිළිවෙලවත් මම දන්නවා වරින් වර සිද්ධ වුණාට දැන් අඩුයි. පරිඋත්තරණ කෙලස් කෙනත් මම දන්නවා වරින් වර සිද්ධ වුණාට දැන් අඩුයි. මේ ක්‍රමයේ යනකොට වීතික්‍රම කෙලස් අනිවාර්යයෙන්ම නැති වෙනවා. යකඩ මල්ලට ගුල්ල ගහලා නම් හාල් මල්ල නොබල විසිකර කියලා කියන අපි පැත්තේ. ඒ නිසා යකඩ මල්ලේ ගුල්ලෝ තියේදී හාල් මාසේ ගුල්ලෝ ඉන්නවා කියලා බලන්න යන්න එපා. තමන්න කළ හැකි සීල ශික්ෂාවයි සමාජ ශික්ෂාව තව තවත් දියුණු කරන්න දියුණු කරනකොට මේ පාරෙම මේ පෙතේම අනුශය කෙලෙසට වසන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. අනුශය කෙලෙස් කියලා කියන්නේ කුණු මුල්ලක තියෙන කුණු පැහිම නිසා ඇති වෙන විෂ වාතයක් වගේ එකක්. ඒක විෂ බීජත් ඇති කරනවා විස පුස් જાති ඇති කරනවා. මේක අවුලට දාපු ගමන් කද්දාකත් විස විස වැඩෙනවා. කුණු මොලක තියලා අන්ධකාරයේ තියෙන තින්න විස වායු දිලීර ඔක්කොම ගෑනවා. ඒ නිසා අපි මේ සීලයක් කරා සමාධියක් කරා කරනකොට කුණු ටික සේරම අරගෙන සූර්යාලෝකයට ගන්නවා. සූර්යාලෝකයේ විතර ලාභයට හම් වෙන ඒකාන්ත විසුබිජනාසිකයක් මුළු ලෝකෙම. අංගකනේ නිසා කෙලස් වැවෙන්නේ එලි කරපු ගමන් ඉතින් දේශනා වල තියෙන තථාගත ප්‍රවේදිතෝ වික්ක වේ ධම්ම විනයෝ විගතෝ විරෝචිතින පරිච්ඡන්නෝ කියලා. ඔයව එලිකපන්. තමන් ළඟ තියෙන පරිඋත්ථාන කෙලෙස් වීතික්‍රම කෙලෙස් පුළුවන් තරම් හෙලි කරලා කල්යාණ මිත්‍රත්ව එකට ඇසුර කරන ගමන් එවුවා නොනියද කටයුතු කරොත් අනුසයට වසන්න බැරි තරක්. ඒක ඇත්ත කියලා නෙවෙයි එන්නේ. නමුත් මේ ප්‍රශ්න අහන විඥාණයම තමයි අනුසය හරකට දාගෙන ඉන්නේ. ඒක නිසා අපි ගන්න තියෙන අල්ලන්න පුළුවන්, කැත්තෙන් පොළෙන් අයින් කරන්න පුළුවන් හරියට උදැල්ලෙන් අයින් කරන්න පුළුවන් අයිය, කංගෙන් අයින් කරන්න පුළුවන් අයිය අයින් කරන්න. අයින් කරාට පස්සේ ඉතුරු ටික කොටු වෙනවා. අපි කරන්නේ ඒගොල්ලෝ කොටු කරන එක විතරයි. කොටු කරලා ටෝච් එක අල්ලපු ගමන් ඩ්‍රැකියුලාට කුරුසේ දැක්කා වගේ, එළිය දැක්කා වගේ වසන්න බැරි වෙනවා. ඒක ගැන කල්පනා කරලා කරන්න බෑ. මොකද කල්පනා කරන මනසමයි ඒකට උදව් කරන්නේ. විඥාණයමයි උදව් කරන්නේ. ඒ නිසා විඥාණය අහන ප්‍රශ්නවල අනුසයට හොඳට ඉඳ තියලයි ප්‍රශ්නය. විඥාණය හරහා යන්න නම් විඥානයේ බල බින්දින්ද විචිකම කෙලෙස අනු පරිවිතාන කෙලෙස හරහා ඒක අල්ලන්න පුළුවන්. ඒක කරනකොට ඊටු ටික හේ බාන බව, හෙම්බත් වෙන බව අනිවාර්යම කියනවා. අර්ථ ස්වාමීන් වහන්සේ අවයන්ක භාවනාවේ ඉදී සිටන විට සතිය පිටුවාගත් පසු ඊළඟ අවස්ථාවේ දැඩි සුවඳක් දැනී එය නැති වී යයි. ඊළඟ පියවර වශයෙන් මම කුමන පියවරක් අනුගමනය කරන කරන මග නොතේරෙන නිසා කරුණාවෙන් මේ අනුකම්පාවෙන් පහදා දෙන්න. දැන් මේකෙම භාගයක් උත්තරේ දෙනවා සුවඳ එන්න පුළුවන්, රස එන්න පුළුවන්, ශබ්ද එන්න පුළුවන්, ඒකට ආලෝක පේන්න පුළුවන්, අය පා වෙනවා වගේ පොළොවට යට වෙනවා වගේ වෙන්න පුළුවන්. ඒකක්වත් ඉන්නේ නැහැ. ඒක ගියා. ආවා ගියා. ඉතින් එන්නේ ඉස්සලා හිටිය අරමුණේ නම් ඇවිල්ලා ගියාට පස්සේ හිතපු විදිහටම අරමුණට ඒක ගන්න පුළුවන් නම් ඔය වෙච්ච දෙයින් කෙලෙසලා නැහැ. ඔය වෙච්ච දේ පිළිබඳව මතක ක්ලේශයක් ඉතුරු වෙලා තියෙනවා නම් ඒ කියන්නේ නැවත පූර්ණ කාය වශයෙන් ඇවිල්ලා නැහැ මූල කර්මස්ථානට එහෙනම් කෙලෙසලා. ඉතින් මුලදි තියෙනම් අගදි තියෙනම් මැද තියෙන මොනම දෙයක්වත් කෙලෙස නැහැ. සද්දයක් වෙන්න පුළුවන් වේදනාවක් වෙන්න පුළුවන් ගඳක් වෙන්න පුළුවන් රසක් වෙන්න පුළුවන් පහසක් වෙන්න පුළුවන්. ඒක නිසා ඒව පිළිබඳ කතා නොකර අමතක කරගෙන ඉන්න පුළුවන්. දැන් මම ඉන්නේ සතියේ. ඒ පොඩකට ඉස්සලා නම් ගඳක් තිබුණේ, රසක් තිබුණේ, පහසක් තිබුණ අන්තිමට තේරෙයි මේ පහළ වෙච්ච සති දෙකක් මැද පහළ වෙච්ච මේ ගඳ රස බොහෝ විට සංඥා පමණයි. ඔය සත්‍ය නෙවෙයි. එතකොට තේරෙන්නේ මේවල බත්තු දෙන්න පිරක් වගේ, වැල්ල කඳු අකුරක් වගේ මොකද මේවට කේන්දර බලන්නේ. මොකද මේව ගැන හිත් කරදර ගන්නෙ, හිත් කරදර ගන්නෙ කෙලස් කැමති හිතේ. දුකට කැමති හිත. අහ කියන්නේ රෙද්දස්සේ දාගන්න හිත. අපේ හිත උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ උත්තර. කොහේ හරි තියෙන ප්‍රවෘත්ති හරි ආලා හිතනවා කරගන්න. වත් කන්නේ ඉස්සෙල්ලා ප්‍රවෘත්ති හරි නැත්නම් මොකද මොකද වා. මම බතට මාළු නැතුණා වගේ මේ ප්‍රවෘත්ති දැන් බාහන කරන්න ආවම අයිය රිට්‍රීට් එකක් ඉවරුණා. ඉතින් මං කිය යන්නේ ඉස්සෙල්ලා ඔයගොල්ලෝ ගණන් කරන්නේ මට රෑ වේල් පහක් නැතුණා. දස්පත් බාහන කරලා නෙවෙයි කල්පනා කරන්නේ. අනේ මේ හිතුව නිසා රෑවේල් පහක් නැතුණා ප්‍රවෘත්ති පහක් නැතුණා පතර පහක් බලන්න බැරි වුණා ඕක දැන් ගිය ගමන් ඇරියස් එක දෙනවා දීලා කියන හිත කලබල වෙන ගතියක් තියෙනවා ගාන්ති දැන් මොකද කරන්නේ හිල්ලෙන්න තොක්කක් අන්න ඕන මෙච්චර ලස්සන වෙන්නලා තියෙදි ගෙදර යන කකුලක් උස්සගෙන ඉන්නේ මේ රැයට කැම කාලා පතරේ බල බුදියක් ඉතින් කුණු කියලා වගුරු වගලා කුණකට හීන බල බල බුදියරින්දලා බහුවෙන්ද උදේට බාහනා කරනකොට කියනවා හරිදි වගේ හරියන්නේ නැහැ භාවනා කියලා. ඉතින් මට නිකන් hina යනවා. ඒගොල්ලෝ භාවනා වරද්දා ගන්නකොට මගේ භාවනා වැඩෙනවා. මට නිකන් සතුට ඇති වෙනවා. තව කොච්චර කාලයක් යයිද මේ මඩවල මේ පිරිසිදු වල කියලා තේරුම් ගන්න. හැබැයි මට එකක් පැහැදිලි 100 100ක් නුදුරු අනාගතේ තේරුම් ගන්න. මේ එක ගෑනලා මේ කතා කරලා කිව්වා වහන්සේ හැකියකම නිසා නිවනට යන්න අපි පිටිපස්සේ එනවමයි අපි පිටිපස්සේ එනවමයි කියලා කවියක් හදලා තුන් සැරයක් එකම ගාතාවක් එකම පදේ කිව්වා අපි එන ඔක්කොම කරපත් බඳු කියලා. ඒකට ඒක අර ගන්න ධෛර්යයක් තියෙන එක මේ තම ගන්න මේ කිව්වේ. ඒක මට පේනවා. හැබැයි ඕගොල්ලෝ ඕගොල්ලෝ බැලුවා ඉතාම අව탁සේකෝ ගත කරන්න කියලා සංඝාතුමන් ප්‍රකාශ කරනවා. මොනවා පිළිවෙත් ඉතාමත් අව탁සේකෝ ගත කරනවා. මේ ලෝකෙ මෙච්චර මිනිමරක් මෙච්චර මිනිස්සු හොරකම් කරා මෙච්චර කාමීත්‍යාචාර කරලා එකක්වත් ඔයගොල්ලෝ කරා බොහෝ විට බොරු කේල මේ සතර පරිසෝතෙන් ජීවත් කරගෙන නෙමෙයි ඔයගොල්ලෝ ජීවත් වෙන්නේ ඒ පුදුමාකාර ආත්ම ද්වේෂයෙන් හැම පුංචි අනුගලද්දකටම රාජකීය මරණ දරුවා නියම කරගෙන පැවැත්වෙනවා. ඒ කියන්නේ ලෝකයේ තියෙන කටුකත්තේ දන්නේ නැති නිසා. ලෝකයේ තියෙන ගම්භීරත්වය දන්නේ නැති නිසා මේ 100ට 100ක් ඉක්මනට නිවන් දැකන්න බැරුවට පැත්තෝ පිටේ. ওই තරම් ලේසි නෑ. ඔක හරි ගැඹුරුයි. දැන් අඩු ගන්න මේ පැත්තට හැරිලා මේ දිහා හැරිලා ඉන්න ගැන හරි සතුටු වෙලා මේ වාරය අතාරින්න එපා. දිගට කටයුතු කරන්න නෑ. ගරු ස්වාමීන් වහන්සේ පරයන් භාවනා ඉදිරිසිටන විට කය සහ සිත පැහැල්ලු වී ගිය පසු අඳුමුදුනක සිටන බව තේරේ. ඊට පසු මම සෙලවෙන බවක් දැනේ. එවිට මම එය ඇති වී නැති වී යන දෙයක් බව සිතුවද නැවත නැවතත් එම ක්‍රියාවලියම සිදු වෙයි. එසේ වන්නේ කුමන කරුණක් නිසාද? එයට පිළියමක් වශයෙන් මාගත යුතු ඊළඟ පියවර කුමක්ද යන්න මනසම්පාවෙන් අවබෝධ කර ගැනීම ඉල්ලා සිටිනවා. ඒක ඇතිව නැතිව යන බව ධාම හිත් වෙදිලා නැහැ. ඒ නිසා ඒක වෙනකම් පෙන්නේ. ඇති වෙන දේවල් දන්නවා తాවකාලික වෙලා තියෙන. ඇයි ආයෙ එන්නේ කියලා. කවදාද මේක සිද්ධි උනායි කියලා කියන්නේ වශී උනායි කියලා කියන්නේ මේක ඇතිව නැතුව යනවා. ඉතින් එහෙම ඇති වෙන නැති දෙයක මොකද හිත කරගන්නේ? මොකද සැක කරන්නේ? ඒක එහෙම තියෙදි භාවනා කරන එක ඉතාම වටින දෙයක්. වෙන්නේ මොකක්ද අන්තිමට මේ මොහොතයින්ට ගිය වෙලාවට කෙනෙක් දකින්න මේ හැම රැල්ලක්ම මතුවෙන එකක් බිදේ. කොච්චර බින්දනක් නැවත රැලි වෙනවා ඇති වෙනවා කියලා රැලි ගණන් කරන්න ආයෙ යන්නේ නැහැ. හැම රැල්ලක්ම බින්දෙන බව දන්නවනම් බෙදෙන හැම රැල්ලකම ආය රැල්ලක් ඇති වෙනවා දන්නවනේ මම 5ක් දැක්කා 10ක් දැක්කා 15ක් දැක්කා කියලා නම් දුක් එන්නේ නැහැ. ඒකටෝම ගන්නවා පටන් ගන්න හැම එකක්ම ගෙවෙනවා. ගෙවෙන්නේ නැහැ. මම දැකපු රැල්ල ලොකු එකක්. මෙයා දැකපු එකට වැඩිය හොඳ එකක් කියලා හිතුවොත් ඕන්න මම ගණන් කරන්න පටන් ඒ නිසා කවදා හෝ ඇති වෙන හැමදේම නැති වෙනවා දන්නවනම් මට දරුවෝ මෙච්චර ඉන්නවා මට වස්තුව මෙච්චර තියෙනවා මට බූදලේ මෙච්චර තියෙනවා මට නම්බුනාම් මෙච්චර තියෙනවා කියලා ගණන් ගන්නේ මේක නිත්‍යයි සුඛයි සුඛයි කියලා හිතපු කෙනා තමයි. මේකට වැඩි දේවල් යා මහා මේරු පර්වතය වාෂ්පීකරණය වෙන තරමට මේක රත් වෙනවා කියලා බුදුහාම කියනවා ඒක කිව්වට පස්සේ මහණෙනි තවත් මොනවද සංස්කාර ගැන කතා කරන්නේ. මේ මහා මේරු පර්වතයේ කුකුරලා ගිය දවසේ කපුරු පුච්චපු තැනක වගේ අලුත් නැති වෙනවා. ඉතින් මට හම්බෙලා තියෙන කොයිස් 10 ගැන කුමන කතාවක්ද? මම මේ ගන්න හදන ඉතුරු කොයිස් 5 ගැන කුමන කතාවක්ද? ඒ නිසා අපි ගණන් කරන්නේ නිත්‍යයි කියලා හිතාගන්න. මේසන වේගෙන් ඇතිලා නැතිලා යනවනම් ගණන් කරන්නේ. ඒ නිසා මේ බුද්ධිලට කරගන්න තියෙන්නේ මේකේදී පාරට වැටලා තියෙන්නේ. විදිහට කරන්න ඇතිවීම නැතිවීම තාම හිත් ඇදලා නැහැ. සිද්ධි වෙලාමදී වශී වෙලාමදී වශී වීම සඳහා එකයි කරන්න තියෙන්නේ පශ්චාත්තාප වෙන්න එපා අපරිවාණි වෙන්න එපා සතුටු වෙන්න එපා සතුටු වෙන්න එපා හැරලා බලන්න එපා ඉදිරියටම කරගෙන යන්න ඒක තමයි වඳින්න වදින ගුණය ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම අද පළවෙනි භාවනාව කරද්දී මගේ මූණ මූණේ දකුණු පැත්තේ කූඹි යනවා වගේ දැනුණා. ඒ ගැන නොසිතා තවදුරටත් සතිය පිහිටුවා ආනාපාන සතියෙම කළෙමි. එයට පසු එක්වරක් දකුණු අත දෙවරක් ගැස්සුණා. එවිට මගේ සතිය නැති වී ගියත් නැවත නාසිකාග්‍රය කෙරෙහි සිත පිහිටුවා භාවනාව කරන විට මගේ දකුණු කකුල දෙවරක් ගැස්සුණා. එයින් පසුද භාවනාවටම සතිය යොමු කර භාවනා කළෙමි. ඊට පරිදි සිදුවීම වූයේ සතිය හරියාකාරව නොපෙටීම නිසාද නැතිනම් වෙනත් කරුණක් නිසාද කරුණාවෙන් පහදා දෙන්න. වාන්තිර දීර්ඝායුෂ පතමි. මේ සාකච්ඡා කරන තරම් තොරතුරු තියෙනවා. ඒ නිසා මේ වගේ ප්‍රශ්නකින් පටන් ගන්න සාකච්ඡා හොඳයි කියලා හිතෙනවා. ඒ සැකයක් තියෙනවා. ඒ නිසා අපි මේවා සාකච්ඡාවේ වාස්පීකරණය කළ යුතුයි. මේකෙදි පෙන්ලා දෙන කෙනා භාවනා කරනකොට මූණේ නලියනවා, ගැස්සෙනවා, එහෙ මේ වෙනවා. නමුත් ඒටි ඒටි මම විකට යන්න ඕනේ බව දන්නවා. ඒක ඇත්තටම අනාත්ම නිසා, ධර්ම සාකච්ඡා කරන නිසා කෙනෙක් හිතරගත්ත හොඳ කාරණා. ඒ කොච්චර කෙරුවක් අපේ ගැස්සෙන හැප්පිලි නතර වෙන්නේ. ඒක නිතරම වෙනවා අපි ඔදියා බලන්නේ ටිකයි ප්‍රශ්නේ. හොඳට බලන්න මනුෂ්‍යත්වය බලන්න මොකක් හරි හොල්ලෝල්ලා තමයි මනසේ නිමස දන්නේ. මොකද එයා ඉන්නේ කොහෙද කල්පනා කරගන්නේ. මොනම එකක් පණ තියනවා කියන්නේ නලියනවා. නලියන්නේ පණ තියන එකක් ඉන්න ලෝකේ. ඌ දන්නේ නලියනවා. ඒක ඌ හිතන්නේ මේ අනික් කවුරු හරි බලාගෙන ඉන්නවා. කොහේ හරි බලාගෙනකොට මේ නලියනවා වෙන්නේ. දැන් භවනා දෙහිත ඇතුළට ආවට පස්සේ ඔක්කොම ඇම්ප්ලිෆයි වෙලා බැලින්න තොරණක ලයිට් පත් වෙනවා දැන් මෙතනම වැඩෙනවා. මේක නිකන් පණුව ගහලා. මේක නිකන් කඳ හැලියක් හැඳලා ගන්නවා වගේ. ඉතින් අනේ ඇයි එක පැත්තට ඇගුරට ආවේ? ඇයි එක පැත්තට යට ආවේ කියලා. දැන් දැන් ගන්නකොට ඔහොම ප්‍රශ්න අහන්න දෙයක් තියෙනවා. ඇහැඳි ගෑවිලා අන්තිම බත්තට දිය වෙලාම යනවා. ඉතින් මේක ඇඟට සම්බන්ධ වෙච්චාම අපිට බත්තට දිය වෙලා වගේ නෙවෙයි පේන්නේ. මේක මොකක් හරි ගැඹුරු අර්ථයක් ඇති කියලා අපි ඒකට ගුඪ අර්ථ දෙන්න ආදිනවා. හැබැයි මේක ලක්ෂ වාරයක් සිදු වෙන දෙයක්. නිතරම කරන සිදු වෙනක් බාට අවබෝධය එනකම් භවනා කරද්දී පේනවා අපි මේ වගේ විශ්ඳන්න බැරි ප්‍රශ්න වලට තේතර බබා කොච්චර කාලයක් හිටියොත් අපි හිතුවේ ඔක්කොම ඉස්ක ගන්න ඕන වෙයි කියලා වරදයක්. නෑ. ඉවසපන්. ඕව විසඳ ගන්න පුළුවන් වෙයි ඔබ ඒක සීති කරගත්ත දවසේ. ඔබ ඒක වශී කරගත්ත දවසේ එතකන් කරන කෙනා තමයි යෝගාවචරය කියලා කියන්නේ. මේ බුදු පන්සාවද කියන්නේ එතෙන් දැනට හේතු සම්පාදනය කරපම් ඵල අපේක්ෂා කරන්න එපා. ඵල අපේක්ෂාවෙන් තොරව හේතු සම්පාදනය කරන මනස තමයි වඳින්නේ. ඵල අපේක්ෂාවෙන් හේතු සම්පාදනය කරන මිනිහා තාම ඉන්නේ ඉල්ලුම් සපෙන්න නීති එයා ආර්ථික විද්‍යාවේදී. ඒක අසුචි. ඉතින්සේ කෙලින්ම සඳහන් කරලා තියෙනවා අත්තට පඤ්ඤා අසුචි මනුස්සා. මනුස්සය හැම දෙයක්ම කරන්නේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඒ තාක් ඒ මනුස්සය අසුචි. මොකද මනුස්සකමක් නැහැ. පුරා කලාපේක්ෂාවෙන් තොරව කරන දේ බ්‍රහ්මයි, දේවයි, උත්තරී මනුස්සයි. භාවනා කියලා කියන්නේ හොඳටම ධර්මයෙන් හින්ගැස්සනවා, මෙහෙන් නැිනවා, ආනපන හින්දත්ත වාගේ ඒකෙදි උමාකාර වීලියෙන් කොච්චර ගැස්සලි කර පිළිගන්නේ බය වෙනවා. නමුත් බුදුන් ගැන අදහන බුදුරට යහොත් දෙනවා. නොගෙන ගණන් ගත්තොත් කරක්පා. ගණන් නොගෙන ඉන්නේ මොකුත් වෙන්නේ. එදින ගියාට පස්සේ නම් නැත්ත. නමුත් එදින යනකම් ජීවිත තර්ජන බය සැක ගොඩක් එනවා. ඉතින් ඒක තමයි ශ්‍රද්ධාව, කුසල ඡන්දය, අදිමොක්ෂය වගේ දේවල් තියාන ඉදිරියට යන්න හොඳ පදනමක් මේ ප්‍රකාශය තියෙනවා. කරලා තියෙනවා දැන්. නමුත් ඇයි එහෙම වෙන්නේ කියලා කරුණු හොයනවා. ඒක මතක තියාගන්න ඒ මට්ටම, ඒ සැකය, ඒ ජවනිකාව පහු නොකර නිවන් ලබන්න බෑ. ඒ නිසා ඉන්නේ දැනට වතුරේ දම්බි ගන්න බව මතක තියාගන්න. මේ නහය කිල්ල නැතව මතක තියාගන්න. කය ගොඩාක් තෙමිලා. ගිලිලා. ඒ නහය කිල්ල හුස්ම ගන්න පුළුවන්. දිගට දම්බි ගන්න දම්බි ගන්න යනකොට ඔබ වියලි බිමකට තල්ලු කරන ප්‍රශ්නෙම කරන්න බෑ. උත්තරෙම කරන්න බෑ. අත්දැකීම it's a matter of time කියලා කියන්නේ. අත්දැකීමමයි උදා වෙන්නේ. මෙතෙන් ඇවිල්ලා තියෙනකොට ගොඩක් දුර ගිහිල්ලා. මේක දිගට ධෛර්යවන්තව මේ අර හේතු කර්ම වලින් විශ්ලන්න බෑ. බරපතල විදියට දරා ගන්න බැරි තත්යක් නැත්නම් දිගට කරගෙන යන්න මේට වැඩි ඉස්සරහට යනතරේ එකම අංශුවක්වත් නැ එකම මොහොතක්වත් සැලෙන්නේ නැහැ. මේ අනිත්‍යතාවය ලාවට පටන් ගන්න තැන. ඒක මෙන්න අත දෙසරක් වෙනවා, කකුල දෙසරක් වෙනවා කියන්නේ. අන්තිමට බලනකොට කඩ කඩ පල්ලෙහාට ගියාම අනුක පරමාණුක මට්ටමට ගියාට පස්සේ එකම ශක්තියක්වත් නැහැ නිශ්චල කියලා කියන්නේ. ශක්තිය සහ නිශ්චල කියලා කියන්නේ සම්පූර්ණ පරස්පර අදහස් වෙනවා. ශක්තිය තියෙන්නේ නන් ලෝකල් ෆිනොමිනා එකක්. ඒක කොච්චර වේගෙන් සැලෙනවද කියනවා නම් පේන්නේ වලාකුලක් වගේ. හැමතැනම ඉන්නවා. එහෙ දෙයින් මේ එකක් හදාන, පයක් හදාන, කයක් හදාන කියනවා මොකද හෙල්ලෙන්නේ කියලා. මේක සම්පූර්ණයෙන් තියෙන හෙල්ලෙන දෙයක්. ඒක තේරුම් ගත්තද අපි ආයේ මේකේ දෙයක් කියලා ගන්න ශක්තිය කියලා ගන්න. ඒ යන ගමන මේ. ඉතින් ඒ නිසා ඒ හෙල්ලෙන්නේ නොතිබිච්ච දෙයක්වත් නෙවෙයි වෙනදා හෙල්ලිච්ච දේ අද සත්‍යයට ලක් වෙලා තියෙනවා ප්‍රශ්නයක් අහන්න පුළුවන් කාලය සහ උත්තර දෙන්න පුළුවන් කාලය තමයි බුද්ධෝත්පාද කාලයක් කියන්නේ. මොකද ප්‍රශ්න අහන්නෙත් නැති උත්තර දෙන්න බැරි කාලයක් ලෝකේ ගොඩාක් වෙලාවට තියෙනවා. අන්ධකාරය කවුරුත් දන්නේ නැහැ. ඉතින් අපි බුද්ධෝත්පාද කාලයක් ලැබුණා. අනුශාසන භාගයක් ලැබුණා. යම් ප්‍රමාණයකට ඉදිරියට ගිහිලා තියෙනවා. ඒ ටිකමයි ඒ ධෛර්යයෙන්ම ඉදිරියට යන්න මේකට වැඩිය හොඳටම නලියලා හොඳටම හැඳි ගෑවිලා තුන්නක් දූලි වේවා කියලා ප්‍රාර්ථනා ඒකට ඕගොල්ලෝ කැමති නැහැ ඕගොල්ලන්ට ඕන ගෙදර යන්න බෑ ඉක්මනට ගෙඩිය පිටින් මොනවාක්වත් අඩුපාඩු නැක එල්ලෙන් පෙරෙන්න නැතුව ගෙදර යන්න මට නම් ඒක ඩකයි මේ මම නම් ප්‍රාර්ථනා තියෙන්නේ ඔක්කොම මෙහෙදිම ඉවර කරලා උත්තම කරලා යන්න පුළුවන් නම් ලේසි නෑ ඔය මං කිව්වට වැඩි ඉතින් අපි තා විනාඩි ස්වල්පයක් උනත් ගන්න කැමති කාට හරි මේ එකම පැත්තේ මම්මයි කතා කරලා හිටියේ පොඩ්ඩක් මේ ආචාර්ය පොඩ්ඩක් කතා කරේ ඔය ප්‍රශ්න කියවන්නේ වෙන කාට හරි මොනවද කියන්න දෙයක් තියෙනවා නම් වෙන ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා සභාවට අපේ සැසිවාර සමාප්ත කරන්න ඉස්සෙල්ලා එහෙම නැත්නම් අපේ පුණ්‍ය අනුමෝදනාවේ මේ වැඩසටහන ඉම කරන්න බලාපොරොත්තු හොඳයි අපිට ලිඛිත ඥාතුන් අනුමೋದනා සඳහන් වෙලා තියෙනවා අනිතික භාවනා වැඩසටහන සහභාගීව මහාචාර්ය ආර්යපාල ඒකනායක මහතා අභාව ප්‍රාප්ත වී මාස 3ක් පිරීම නිමිති කොටගෙන මෙම පූජා භාණ්ඩ පූජාකට පිටවෙන්නේ මේ සියලු දෙනාමත් මැරෙනවා මේ සියලු දෙනාමත් ගියාට පස්සේ අපි සමාහට පූජා කරා ආන්න මම මැරුණාට පස්සේ ලොකුවට උත්තරයක් ගන්න ඒකක් කියලා හිතාගන්න අවුරුත් වෙනුවෙන් කරනවා අපි දැන් සීයේ ලබලා කටයුතු කරනවා මේකෙන් කිසි අදාළතාවයක් නැහැ නමුත් අපි මේක අරමුණක් කරගන්නවා අපේ තියෙන නෑකම අපේ තියෙන ඕනෑකම මැරුණත් අතාරින්නේ රටේදී ලෝකේ ඉන්න කම්වත් අම්මා අප්පා අඳුරන්නේ ඉන්න කම්වත් බල්ලු බල ලෝකේ ජීවත් වෙනවා අපි එන්නේ නැහැ අපි මැරුණට පස්සේ අපි දැන් තමයි මම මැරුණා කියලා අපි ටීම් පමුණුවමින් පවා අපේ නෑදකම කියන ඒක කුසලයේ පිළිසුතියක් අපේ දිනේ තින කාකරේ දින අනුකම්පාව ඒ නිසා අපිත් හිතා ගන්න ඕනේ අපේ પરම්පරාව වගේ අපිත් මෙච්චම් පින් කරයි ඒකිනේ අල හතරක් තියෙනවා ඥාති ධර්මයක් වෙනවා මේ අපි පින් කරන ගියාම කවුල කට්ටිය ඔක්කොම එකතු වෙනවා සෝඥාති ධර්මෝ අයන් නිදර්ශිතයි පූජාත පේ පූජාච පේත පේතානම් අතං උලාරා මියගේ ඥාති ප්‍රේතය වෙදී අපේ අත්පාවිච්චි කරන උතුම් දෙයක් පූජා කරලා පිනක් කරනවා සංගයිත දින්නම් මහා අනුපදින්නම්. දැන් සංගයට බඩු හම්බ වෙනවා. දැන් සංගයට මහානකම් කරන්න අවශ්‍ය උපකරණ ටික ඕගොල්ලෝ බය කරලා හරි ගමන්නේ මොන හරි කරලා බඩු හම්බ වෙනවා. ඒකත් ආනිසංශය. අනිත් එක මේ කරන කෙනාටත් තියෙනවා. දැන් මේකේ ඥාතියෙක් වෙන්නේ යමක් නම් ප්‍රිය කරන දේ තව කෙනෙකුට දෙන එක නන්නාවැණි පැති නිසා එක පිනකින් හතරක් හම්බ වෙනවා. ඒ හතරෙන් එකක් තමයි ඥාතියෙක් අරමුණු කරන්නේ. ඉතින් අපිත් මැරිච්ච දවසේ අපිට මේ මොන වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් නමුත් අපේ ඥාතීන් මේක සිහිපත් කරලා තින් කරන චාරිත්‍රාක් නැතනේ කරගෙන යන්නේ. ඉතින් ඒක නිසා අපිට මේක මොකක්ද ප්‍රස්තුතයක් කරගන්නවා අරමුණක් කරගන්නවා. අපි ඉන්නේ මේ වගේ සම්ප්‍රදායක අපි ඉන්නේ වගේ බොහොම සරු සම්ප්‍රදායක අපි හරිපාල හරිදාස හරිපාල ඒකනායක මහත්තයාට ස්තුතිවන්ත වෙනවා ඔබතුමා මෙහෙන් ගිහලා මාස තුනක් ගියත් ඔබතුමා අරමුණු කරන අපි තියෙන. ඒකට යම් හේයකින් දැන් ඉන්න තැනට පේනවා නම් අපි මේ කරන වැඩි යම් ඉන්න තැනට අරමුණු වෙනවා නම් අපි මේ දෙන්න හදන සාධුකාරණාදයක් එක්කම ඉන්නා තැනක සිට අපි දිහා බලලා ඉන්නා තැනකට මේ දිහාට හිටියොත් අපි මේ දෙන සාධුකාරණාදයක් එක්ක සාධු ප්‍රවැත්වීමෙන් පින් අනුමෝදන් වෙත්වා කියලා සාධුකාරණා. ඉතින් මේ මාත්මයා නිසා හෝ එහෙම නැත්නම් දවස පුරාම මේ පැවැත්තිච්ච ඒ දානමය සීලමය භාවනා වැඩ පිළිවෙල නිසා අපි අන්තාක් කුසල් ප්‍රමාණයක් රැස් කරගත්තා නම් මේ වගේ නම කියලා අරමුණු කරන ඥාතික් වෙන්න පුළුවන් එතන අපි පෙර භවයක ඥාතික් වෙන්න පුළුවන් කවුරු හෝ මෙවැනි පිනක් අනුමෝදන් වෙන්න පුළුවන් තැනක ඉන්නවනම් අපි මේ මහත්මය අරමුණු කරන පිනේ ඒක නාඩක් පින් අනුමෝදන් කරන්න අවස්ථාවක් ලැබේවා ඒ සියලු දෙනා කෙරෙනොත් අපි මුදිතාවෙන් අනුමෝදන් කරන කෙනෙක් සියලු ඥාතීන් අනුමෝදන් වෙත්වා කියලා සාදුකාර කරනවා. ඉතින් මේ විදිහට මේ මාත් වෙනදාම අනිත් කාටත් ඉන්නම ඒකත් මේ මියගේ කෙනාට අතිරේක ලාභයක් වෙනවා. මේ ආකාරයෙන් අපි කරන වැඩවලින් කාලවත් පුතාව කිංකිණි නාද ගොඩාක් ඇති වෙනවා. මේවා හොඳ වැඩ නිසා ඉතින් අපි කල්පනා කරනවා අද දවසේ අපි මේ පුරාවට රැස් කරගන්න ලද මේ දීන මේ දානමේ සීලමේ භාවනාමේ කුසලයේ ගාල් පිළිසෙගේ සංවිධාන ශක්තිය නැතිලා තියෙන පෙනී නොපෙනී උදව් කළ සත්පුරුෂ මණ්ඩල ඒ සියලු දෙනාමත් මේ ඥාතිංගේ පින් අනුමෝදන් කරන්න ආසේ අපි මේ කරන මුදිතා ශීචයෙන් කරන මේ පින දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා අපි සත්පුරුෂයන්ගෙන් පින් සාදුකාරයක් පවත්වනවා අපාකටත් මේ ධර්ම දේශනා දීපකට කරා වගේ මේ අපිට ලැබිලා තියෙන මනුෂ්‍ය ආත්ම භාවයේ මේ හතර මහා ධාතුන්ගේ සහිත මේ ශරීරය සාදුකත් මන භාවනාවේ දී කටයුතු කිරීමේදී අසත්පුරුෂ සංසේවනයේ තොරව සත්පුරුෂ සංසේවනයේ වඩා වැඩි කරගෙන නිවන දක්වා මේ සත්පුරුෂ ගමනේ යෑමට අපාපටත් මේ කුසලයකදී හේතු ආසනා වේවාට සාර්ථකව. ඒ අදාතින් යුක්තව අපි ස්ථාවතාකාදී ගාථා සජ්ජායන අවසරදී. එත්තාවතාචනම්මේහි සංගතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා සුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචනම්මේ සම්ප්‍රතං සම්පේ භූතා මොදන්තු සබ්බ සම්පatti ඉන්දියා එත්තාවතාචනම්මේ සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ දත්තා මොදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා චුම්මට්ටා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු මං පරං ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමු සතං සමාදමෝ නිපාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදෙමු සතං සමාදෙමෝ හෝතු යාව නිපාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදෙමු සතං සමාදෙමෝ හෝතු යාව නිපාන නිපාන පත්‍ත්‍යා සාදු සාදු සාදු